now, uh, our friend Hemanta uh, will talk a few words about a book he is going to be presenting on this occasion. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාගෙන් අවසරයි මේ පොත මේ අවස්ථාවේදී එලි දක්වන්නට ලැබීම භාග්‍යයක් කොට සලකනවා මේ පොත ඉදිරිදැක්වීම සඳහා බොහෝ වෙහෙස මහන්සි වෙලා කාලයක් ගත කරන්න යෙදුනා මේ පොත කුමක්ද කියලා දැන් කුතුහලයක් ඇති inner listening නම් තමින් අජාන් අමරෝ ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධියට පත් කරලා තිබිච්ච පොත උන්වහන්සේගේ අවසරය ඇතිව උන්වහන්සේගේ අවසරය ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් විදියට උන්වහන්සේ විසින් මෙහි සිංහල අනුවාදය සිංහලෙන් ලවා කියවා බලා ඊ타මත්ම සතුටටපත් වෙලා මේ පොත ප්‍රකාශයටපත් කරන්නට අපට අවසර ලබා දුන්නා නිස්සාරණ වණිය සංරක්ෂණ මණ්ඩලයට. උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් මේ පොත ඉංග්‍රීසියෙන් සිංහලට නැගීම අපේ දායිකා අපේ ශ්‍රාවිකා ප්‍රවීණ පරිවර්තිකාවක් වන රාණි සේනාරත්න රාජපක්ෂ සොහොයුරියට ලබා දුන්නා. එතුමිය ඊ타මත්ම ලස්සනට ඒ කටයුත්ත කරලා මා ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දුන්නා. ඒකම මේ පොතේ කවරය සඳහා බොහෝ අදහස් අපිට තිබුණා. අවසානයේදී ඒ සියලු අදහස් අරගෙන මම මගේ netin දැකලා කැමරාවෙන් සටහන් කරගත්ත මගේම ඡායාරූපයක්. රිවර්ස් 10 බහිනකොට තියෙන ලස්සන දර්ශනයක් යොදාගත්ත මේ පොතේ පිට කවරේ විදියට. එය පොතෙහි සිංහල නම ලෙසට ඇතුළතට සවන් දීම යනුවෙන් අය විසින් ස්වාමින් වහන්සේ විසින් පරිවර්තනය කරලා ස්වාමින් වහන්සේ විසින්මයි ඒ නම යොදලා දුන්නේ. අපි ඒ නම ඇතුළත් කරා. අද මම පරිවර්තනය කරේ නෑ. අජාන් අමරෝ ස්වාමින් වහන්සේට ගෞරව කරමින් උන්වහන්සේගේ සාසනික මෙහෙවර සහ කටයුතු চিරාත් කාලයක් නිරෝගීව කරගෙන යාමට උන්වහන්සේට ලැබේවා කියලා ආශිර්වාද කරමින් මේ අවස්ථාවේදී මා ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා පොතෙහි පරිවර්තිකාව රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මියට මේ පොත නිස්සරණ වනයේහි අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට ප්‍රදානය කරන හැටියට සුපත්තු සාදු සාදු සාදු මේක කරන්න ගියාට පස්සේ අපිට හම්බුණා මේ සරුවචනාංශිකේ පොඩි පූර්විකාවක් මේකට. ඒක ඇත්තටම මේ රාණි රාජපක්ෂ මහත්තයටම නෝත්තම හම්බුනේ. ඒක තමයි පෙරවදනට දාලා තියෙන්නේ. එතකොට අපේ අමරු ස්වාමීන් වහන්සේගේ මේ સંદર્ભයයි ඒකට සරුවචනාංශිකේ පෙරවදනයි එකතු වෙලා තිනවා. ඒ නිසා ටිකක් වෙගේ සිංහල ගතියක් ත්‍රිපිටකට උරු ගතියක් තියෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේක මට අවශ්‍ය වෙලා තුමට කෙරුන්නේ නමුත් මේ අන්තිමට මේ රාණි රාජපක්ෂ මෙතින් අතින් රාණි මොකද්ද? අරි රාජපක්ෂ තමයි. අතින් සම්පූර්ණව ගැන සන්තෝෂ වෙනවා. තෙරුවන් සරණයි. කිල්මත්නි මේ අවස්ථාවේ මහඟි පොත් පිංච ඔබට ලැබෙන සලස්සනවා ඇති. ස්වාමින් වහන්සේලාට ඒක මේ අවස්ථාවේ හේමන්ත මහත්මයා විසින් පූජා කරමින් පවතිනවා.